නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස් සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතං බුද්ධානුශාසනං හොඳයි වාසනාවන්ත පින්වත්නි අපි මේ මොහොතේ සූදානම් වෙලා සිටින්නේ තථාගතයන් වහන්සේ දේශනා කරපු මේ ලෝකේ අපගේ නිර්වාණ පණිවිඩය ශ්‍රවණය කිරීමටයි අපි දන්නවා පින්වත්නි අපේ තථාගතයන් වහන්සේ පමණක් නොවේ මේ ලෝකයේ සම්මා සම්බුද්ධත්වයට පත්වෙච්ච සෑම බුදු පියාණන් වහන්සේ නමක්ම එකම ධර්මයක් දේශනා කරන බව. ඒ නිසා තමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ සබ්බපාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපණං බුද්ධානුශාසන මේක සියලෝම බුදුවරු දේශනා කරන ධර්මයක්. හැබැයි මේ ධර්මයේ යම් කිසි කෙනෙක් වටහා ගත්තොත් ඒකාන්ත වශයෙන්ම මේ භවයේ නැවත ඉපදීමේ අයිතිය අයිමි කරගන්නවා. එයා රාග්බෝධියෙන් පිරිනිවන් පානවා කියන එක ඒකාන්ත වශයෙන්ම සත්‍යයක්. හැබැයි අපේ අවාසනාව මේ ධම්මපදයේ තේරුම් ගන්නට නොහැකි වීම. භාග්‍යතුන් වහන්සේගේ බුද්ධ වචනය අපට වටහා ගන්න තේරුම් ගන්න ප්‍රඥාව මදිකම තමයි අද මේ බුද්ධ ශාසනය 2600ක් වෙනකම්ම අපි නැවත නැවත උත්පත්තියක් උරුම කරගෙන සිටින්නේ. අද මේ පින්වතුන් සැදී පැදී සිටින්නේ මේ ලබාපු මිනිසක් භවයේ අනන්ත අප්‍රමාණ ස්ථානවල විවිධාකාර දෙමව්පියෝ ලබාගෙන අනේක ಜಾතිවාරයක් ඉපදුනා. අනේ මේ වතාවේවත් මේ ඉපදීමේ අවස්ථාව අයින් කරගන්න පුළුවන් නම් මේ ඉපදිච්ච මේ මොහොතේවත් අපට මේ සංසාර පැවැත්ම නැති කරගන්න පුළුවන් නම් කියන අදිස්ථානයක් බලාපොරොත්තුවත් එක්ක තමයි අපි දන්නවා පින්වතුනි සියලු පව් වලින් නිදහස් විය යුතුයි වෙන් විය යුතුයි කුසල් උත්පාදනය කළ කරගත යුතුයි සිත මනාකොට සැකසුරුවන් කරගත යුතුයි කියන එක තමයි මේ ගාථාවේ අර්ථය සියලු පව් කියලා කියනකොට අපට හිතෙනවා සත්තු මරණ එක, බොරු කියන එක, හොරකම් කරන එක, කාමයේ වරදවා ඇසිරෙන එක, අරක්කු බොන එක කියන මේ පස්පව් තමයි මේ භාග්‍යතුන් වහන්සේ කියන්නේ. මේ ඕලින් වැළපුණාම අපිට ඒකාන්ත වශයෙන්ම මේ සියලු පව් වලින් නිදහස් වුණා. සබ්බ පාපස් අකරණං කියන කමඨාන වැඩුවයි කියලා සන්තෝෂ වෙන්න පුළුවන් කියලා. පින්වත්නි අපි මේ ලෝකයේ හැම දෙයක්ම අන්ත දෙකකින් නිර්මාණය වෙලා තියෙන බව ඉස්සෙල්ලාම තේරුම් ගන්නට ඕනේ. අපි මේ ලෝකයේ සෑම මොහොතකම අන්තගාමි වෙන බවත් හොඳට මතකේ තබා ගන්නට ඕනේ. මේ ලෝකයේ තප්පරෙන් තප්පරයට අපි අන්තයක ජීවත් වෙන බව හොඳට සීතබා ගන්නට ඕනේ. එනම් සියලු පව්වලින් නිදහස් වෙන්න ඕනේ කියන තථාගතයන් වහන්සේගේ වචනය පන්සිල් වලින් වැළකුණාම අපි rahat වෙනවද කියලා බැලුවාම එහෙම rahat ඵලයක් ලැබෙන්නේ නැහැ පින්වතුනි. ඒ කාලෙත් භාග්‍යතු වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙන්න කලින් සිදුවත් කුමරුගේ උත්පත්තිය ගැන අනේක ඍෂිවරු මුනිවරු තපස්වරු ඇවිල්ලා සාකච්ඡා කළා. මෙයා සක්විති රජ වෙනවද බුදු වෙනවද? ගිහි ගෙදර ඉන්නවද ගිහිගේ අත්හරිනවද එතකොටත් කල්ප ගණන් ඉදිරියට අනාගතයත් බලන්න පුළුවන් පරචිත්තේ වාගේ ඥාන දිනු කරපු තපස්වරු ඇවිල්ලා කරුණාකාරණා අරියටම පැහැදිලි කරලා දුන්නා හැබැයි බුද්ධ ශාසනයක් නැතුව බුදුදහමක් ඇයෙන් නැතුව ඒ තපස්වරු කොහොමද මේ වගේ උත්තරීතර තැන් වලට දිනුනේ මේ පන්සිල් වලින් පින්වතුනි හැබැයි ඒ කාලේ රාතන් වහන්සේලා කවුරුත් හිටියේ නැහැ. එහෙනම් අපට පෑදෙලි මේ සබ්බ පාපස්ස අකරණං කියන ගාථාව තුළ අපට නොවැටිච්ච යමක් වෙනවා. අපට තේරුම් ගන්න බැරි වෙච්ච ධර්මතාවයක් වෙනවා. ඒ තමයි පින්වතුනි අපි පන්සිල් වලින් රකුණාම මොකක්ද අපට වෙන්නේ කිව්වොත් අපි ඒත් ඉපදෙනවා. සුගතිගාමි වෙලා දෙවිවරු වෙලා අපි මේ ලෝකයේ මේ අකුසල කර්ම වලට මෙච්චර විරුද්ධ වෙන්නේ ද්වේෂ වෙන්නේ ඇයි කියන එක තමයි තේරුම් ගන්න තියෙන බැරි ලොකුම ප්‍රශ්නය. අපි මේ ලෝකේ ජීවත් වෙච්ච මොහොතේ ඉඳලාම අපට උරු කරලා තියෙනවා පුරුදු කරලා තියෙනවා විවිධාකාර කර්ම කාරණා අපේ ඔළුවට දාලා තියෙනවා. වැරදි දේවල් කරන්න එපා හොඳ දේවල් කරන්න යාපත් විදියට කරන්න යාපත් දේවල් කරන්න ඇත්තටම පින්වතුනි අපට ඕනේ ඉපදෙන්නද ඉපදීම නවත්තන්නද කියලා ඇහුවොත් ඒ ප්‍රශ්නෙට තියෙන හොඳම උත්තරය තමයි ඉපදීම නවත්තන්නයි අපට ඕනේ. මේ සංසාර පවත්ම ඉවර කරන්නයි අපට ඕනේ. එහෙනම් අකුසල කර්ම පාප කර්ම කරන කට්ටිය සතර අපායේ ඉපදෙනවා. പ്രേත භූත ලෝකවල අනේක ಜಾති වාරයක් තිරිසන් ලෝකවල උත්පත්තිය ලබනවා කියලා අපි අසලා තියෙනවා. එහෙම සිදු වෙලා තියෙනවා. හැබැයි කුසල් පින් කරපු කට්ටිය යහපත් වැඩ කරපු කට්ටියත් අනේක ಜಾති වාරයක් දිව්‍ය ලෝකවල බ්‍රහ්ම ලෝකවල හොඳ පෝසත් තැන්වල ඉපදිලා තියෙනවා කියලා අපි ආලා නැද්ද? එහෙනම් පව් වැඩ කරන කට්ටියත් මේ ලෝකේ ඉපදෙනවා. හොඳ වැඩ කරන කට්ටියක් මේ ලෝකේ ඉපදෙනවා. එහෙනම් අපි ජීන් තියෙන ඉපදීම නවත්තන්න නෙමෙයි ඉපදෙන්න. අනුසෝතගාමී මාර්ගයක තමයි අපි මේ සංසාරේ ඇවිදලා තියෙන්නේ. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපණං ඒතං බුද්ධානුශාසනං එහෙනම් මේ සියලෝම බුදුවරුන්ගේ අවසාන වචනේ නම් මේක මේක තුල උත්පත්තිය කටගන්න බෑ පින්වතනි මේක තුල කිසිම මෝතක ජාතිය ජරාවක් භවයක් කටගන්න බෑ එහෙනම් මොකද්ද මේ කියන පාපය භාග්‍යතුන් වහන්සේ කියන මේ පාපය මුල් කරගත්ත නිර්වාණ පණිවිඩය කුමක්ද කියලා බලනකොට අපගේ ඥාණයට ගෝචර වෙනවා පින්වතුනි මෙතන පව් කියලා කියන්නේ පන්සිල් නෙමෙයි පංචකාමයන් පිනවන ධර්මයේ නෙමෙයි සබ්බපාපස් අකරණං කියලා කියන්නේ නිවනට පටහැනි වෙච්ච මේ ලෝකයේ නැවත ඉපදීමට හේතුවක් වෙන සියලුම දේවල් පව් ඇටියට තමයි භාග්‍යතුන් වහන්සේ මෙතන සඳහන් කරන්නේ. එහෙනම් යම්කිසි කෙනෙකුට සබ්බ පාපස්ස අකරණං කියන තථාගතයන් වහන්සේගේ කමඨාන වඩන්න අවශ්‍ය නම් එයා ඉස්සෙල්ලාම මේ බඹයක් විතර උස මේ කයේ මේ පාපය නිර්මාණය වෙච්ච ක්‍රමවේදය වටා ගන්නට අවශ්‍යයි. මිනිස්සෙක් ඉපදෙන්නේ කොහොමද පින්වතනි? අපි හැමෝම දන්නවා මේ ලෝකේ මිනිස්සෙක් ඉපදෙන්න කර්මය තියෙන්නට ඕනේ. එහෙනම් කර්මය නිර්මාණය වෙන්නේ කොහොමද පින්වත්නි? කර්මය නිර්මාණය වෙන ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි භෞතිකව කර්ම හැදෙනවා, මානසිකව කර්ම හැදෙනවා. එහෙනම් පංචකාම කියන අසකන දිව නාසය සම මුල් කරගත්තා වූ කර්ම, චේතනා මුල් කරගත්තා වූ කර්ම කියලා අපගේ කයෙන්ුයි සිටිනුයි කර්ම දෙහාකාරයට නිර්මාණය වෙනවා. මේ කර්මය තමයි පින්වතනි මේ සියලෝම දෙනා පුරුෂය වශයෙන් ස්ත්‍රී වශයෙන් ළමයි වශයෙන් විවිධාකාර අදරුව වලට භවයක් නිර්මාණය කරලා තියෙන්නේ. මේ වාඩි වෙලා ධර්මයේ ශ්‍රවණය කරන සෑම පින්වතෙක්ම කර්මයේ ප්‍රතිරුවන් කර්මය නැත්නම් අපිට උත්පත්තිය කොයිද? භවය කොයිද? ජාතිය කොයිද? ජරාව කොයිද? එහෙනම් අද අපි හැමෝම කයක් ලබාගෙන මිනිස්සු වශයෙන් වාඩි වෙලා ඉන්නවනම් ජීවත් වෙනවනම් ඒ සෑම දෙයක්ම පින්වතනි අපගේ කර්මය නිසා අටගත් ප්‍රතිඵලයක් නේද? එහෙනම් අපි මේ සංසාරේ මොනවද කරලා තියෙන්නේ? නැවත නැවත ඉපදෙන්න හේතු හැදුවා. නැවත සතර යන්න භවගාමි පැවැත්මට කරුණ කාරණා සම්පාදනය කළා. අන්න මේකයි පව් කියලා කිව්වේ. එහෙනම් අපේ ජීවිත කාලය තුල අපි මේ ලෝකයේ කරලා තියෙන හැම දෙයක්ම අරන් බලනකොට ඉපදීම නැවත්තන්න වැඩ කෙරුවද ඉපදෙන්න වැඩ කෙරුවද කියලා හැවුවොත් මේ සියලෝම පින්වතුන්ට අවංකවම පිළිගන්න වෙනවා අපේ ජීවිතේ ඉපදිච්ච දවසේ ඉඳලා අපි ඉපදෙන්නමයි වැඩ කළේ උදේ පාන්දර නැගිට ගමම්ම ඈනුමක් ඇරිය ගමම්ම කවුරුහරි කියනවද අද දවසේ මම මොනවරි මගේ අඩුවක් අදනවා පන්සිල් පදපයින් එකක්වත් මං අද ආරක්ෂා කරනවා සංසාරයේ පුරුදු වලින් එක පුරුද්දක් මං අද අදා ගන්නවායි කියලා කවුරු හරි කියලා තියනවද? නැගිට වෙලේ ඉඳලා කඩියා වාගේ දුවනවා වැඩට යන්න, අම්බ කරන්න, පෝසත් වෙන්න, දියුණු වෙන්න. එහෙනම් ඇරිච්ච වෙලේ නිින්දට යනකම්ම අපි මේ පංචකාම ලෝකයේ පෝසත් වෙන්න පංචකාම පිනවන්න දුක් විඳා මිසක් පින්වතනි අපි කිසිම කෙනෙක් මේක නවත්තන්න උත්සාහ කළේ නැහැ. සබ්බපාප සකරණං කියලා කියන්නේ අපි සියලුම දෙනාට දේශනා කරපු අවසාන පාංශකුල ධර්ම දේශනාව පින්වතුනි යම් කිසි කෙනෙක් මේ ධර්මය හරියට තේරුම් අරගෙන ඉපදීමට හේතු වෙන සියලුම දේවල් පව් වශයෙන් සලකලා මම හද ඉඳලා ඉපදීම නවත්තන්න කටයුතු කරනවායි කියලා එයාගේ ඉපදීමේ හේතු නිරෝධ කරනවා නම් නැවත භවයට යන්න තියෙන හේතු ටික නිදහස් කරනවා නම් අන්න එයා විතරයි සබ්බපාපස්ස අකරණං කියන ධර්මතාවයට අනුව ජීවත් වෙන කෙනෙක් වෙන්නේ. මේ කර්මය නිර්මාණය වෙන්නේ පින්වත්නි අල්ලපු ගෙදරවත් අල්ලපු දිස්ත්‍රික්කේවත් වෙන රටකින් අදලා නැලෙන් යව්වේ නැහැ පින්වත්නි මේ සියලෝම පින්වතුන් ඉපදිලා දුක් විඳිනවා නම් ඒ සෑම කෙනාටම ඉපදෙන්න කර්ම ඇදුනේ තම තමන්ගේ බඹයක් විතර උස තියෙන මේ කයමයි කාටවත් ආනන්තරිය පාප කර්මයක් කරලා ඒක ලස්සනට හොතලා පාර්සලයක් අදලා මෙන්න මං ආනන්තරිය පාප කර්මයක් ඇදුවා මේක හරගන්නයි කියලා එහෙම දෙන්න පුළුවන් කමක් නැහැ. තම තමන් කරන දේ තම තමන්ට ලැබෙනවා නම් එහෙනම් තම තමන් විඳින දුක් වලට හේතු හදාගෙන තියන්නේ තම තමන්ම නේද? මේ භවගාමි ජීවිතයේ තමන් විඳින සෑම දුකකටම වේදනාවකටම හේතුව තමන්ට තමන්මයි පින්වතුනි. එහෙනම් සියලු පව් වලින් නිදහස් වෙන්න කියලා කිව්වාට මේ පින්වතුන්ට නිදහස් වෙන්න පුළුවන් කමක් නැහැ. හේතුව ඒ ධර්මතාවය තුල තියෙන කමඨාන අපට දීලා නැහැ පින්වතුනි. කෙනෙකුට කතා කරලා අනේ උපාසක පින්වතුන් එකතු වෙලා මෙතන ගොඩනැගිල්ලක් හදන්න කිව්වාම උපාසක පින්වතුන් ආන ප්‍රශ්නය තමයි ගොඩනැගිල්ල හදන්න අත්විවරම කොහොමද දාන්නේ? මේකේ මුළු පරාවරින්නේ කොහොමද? කාමර කීයද? සාලේ කොච්චර? දිගපළවල කොච්චරද? මේකේ උස කොච්චරද? දොරවල් කොතනද? කොයි දිශාවේද? දැන් নানা ප්‍රකාර ප්‍රශ්න තියෙනවා නේද? එහෙනම් කෙනෙකුට කතා කරලා සබ්බපාපස් අකරණං ඔන්න නිවන් පණිවිඩේ නිවන් දකින්න කිව්වම එයා නිවන් දකින්නේ නැහැ. හේතුව ඒක තුල තියෙන ධර්මතාවය යාට තේරුම් කරලා දුන්නොත් මිසක් එයා නිවන් දකින්නේ නැහැ පින්වතනි. ඒ ධර්මයේ ඇයෙනකොට තමන්ගේ අඩුපාඩු තේරුම් අරගෙන විනාඩි පාකින් 10කින් rahat වෙන්න නම් එයා ප්‍රඥා පාරමිතාව ගොඩාක් පුරලා තියෙන්නට ඕනේ. 2600ක් දක්වා ගෙවල් හදාගෙන කසාද බැඳගෙන දරුවෝ හදාගෙන පෝසත් වෙන්න වේසෙන මේ පින්වතුන් බලලා සබ්බපාප සකරණම් බණ ඉවරයි සියලු දෙනාම සාදුකාරය දීලා ගෙදර යන්න කිව්වොත් මේ කට්ටිය බැන බැනයි මේක කොහමද බණක් වෙන්නේ මේක තුලින් නිවන් දකින්නේ කොහමද බලන්නකෝ එක වචනයයි කිව්වේ මේකටද අපි මෙච්චර මල් මාලා දාලා සරසලා පාවාඩ එලලා මෙච්චර නිදි මරාගෙන මාන්සුනේ කියලා විවේචනය කරන්නේ නැද්ද එහෙනම් සබ්බපාපස්සා අකරණං කියන තථාගතයන් වහන්සේගේ ධර්මයට අනුව පව් වලින් නිදහස් වෙන්න නම් ඉස්සෙල්ලාම පව් ඇදෙන ක්‍රමවේදය දැනගන්නට ඕනේ. ඒකත් පින්වතුනි අපේ බඹයක් විතර උස තියෙන මේ කය තුලින් නිර්මාණය වෙන්නේ. පව් හැදෙන ආයතන හයක් තියෙනවා පින්වතුනි. පින් හැදෙන ආයතනත් හයක් වෙනවා. මේ ලෝකේ කුසල් කරන්නත් අකුසල කරන්නත් ආයතන හය ඕනේ. දැන් මෙතන ඉන්න පින්වතෙකුට කියනවා කැමති ඕනම පාප කර්මයක් කරන්න ආනන්තරිය ඕ වේවා තිරිසන් භවයට යන්න ඕ වේවා പ്രേත භූත වලට යන්න ඕ වේවා කැමති ඕනම එකක් කරන්න හැබැයි සිත කය වචනය කියන මේ තුනම සම්බන්ධ අසකන දිව නාසය සමසිත කියන ආයතන එකක්වත් පාවිච්චි කරන්න බෑ. දැන් යාට රවන්න බෑ. රාගයෙන් බලන්න බෑ, ද්වේෂයෙන් බලන්න බෑ, නිന്ദා සාගත ලෙස කතා කරන්න බෑ, ගාන්න බෑ, බනින්න බෑ, වැරදි දේවල් ඉතන්න බෑ. දැන් බලන්න පින්වතුනි, එයාට කිසිම පාපයක් කරන්න බෑනේ. අකුසලයක් කරන්න බෑනේ. උපාසක පින්වතෙකුට කතා කරලා කැමති ඕනම කුසල කර්මයක් කරන්න අට්ඨමා කුසලයේ පටන් ඕනම එකක් කරන්න. හැබැයි අසකන දිව නාසය සමසිත කියන ආයතන හයෙන් එකක්වත් පාවිච්චි නොකර කියලා කිව්වාම එයා කල්පනා කරන බණ අහන්න බෑ බණ කියන්න බෑ සිල් ගන්න බෑ සිල් මෙනෙහි කරන්න බෑ ಗುಣධර්ම වඩන්න බෑ භාවනා කරන්න බෑ මට මොකවත් කරන්න බෑනේ දැන් තේරෙන්නේ නැද්ද පින්වතනි මේ සියලෝම දෙනා ඉපදෙන්න හේතුව මේ අසකන දිව නාසය සමසිත කියන ආයතන හය තුලින් නිර්මාණය වෙන කර්මය නිසා කියලා එදා තථාගතයන් වහන්සේ දේශනා කරනවා අඟුලිමාල මම නැවතිලා ඉන්නේ උඹ නැවතියන් අඟුලිමාල කල්පනා කරන මේක මාර වැඩක් නේ මම දුවනවා භාග්‍යතුන් වහන්සේගේ පස්සෙන් භාග්‍යතුන් වහන්සේ ඉරදීන් වඩිනවා හැබැයි හැව්වාම කියන මම නැවතිලා ඉන්නේ උඹයි දුවන්නේ කියලා අඟුලිමාල නැවතිලා කල්පනා කළා මේ දුවනවා කියන්නේ මොනවද නැවතුණයි කියලා කියන්නේ මොනවද එතකොටයි අඟුලිමාලගේ අතේ තිබිච්ච අතිපත බුරුල්ලුනේ අඟුලිමාලට තේරුණා මේ නැවතුණයි කියලා කියන්නේ දුවන එක නෙමෙයි කර්මය නවත්තලා එනම් මේ ලෝකයේ යම්කිසි කෙනෙක් මේ භවගාමි සංසාර ගමන නවත්තන්නට ඕනේ නම් එයා ඒකාන්ත වශයෙන්ම කර්මය නවත්තන්න ඕනේ පින්වත්නි කර්මය ඇදෙන්නේ ඇස කන දිව නාසය සමසිතෙන් අපි මේ ලෝකයේ දිහා රාගයෙන් බලනකොට ద్వේෂයෙන් බලනකොට ලෝභයෙන් වෛරයෙන් බලනකොට දැන් අකුසල කර්ම හැදෙන්නේ නැද්ද විරාගයෙන් බලනකොට, අද්වේෂයෙන් බලනකොට, අමෝහයෙන් බලනකොට, මෛත්‍රියෙන්, කරුණාවෙන්, දයාවෙන් බලනකොට කුසල කර්ම හැදෙන්නේ නැද්ද පින්වතුනි? ඒ කියන්නේ ආයතන 6 අපට ලැබිලා තියෙන්නේ කර්ම හදන්න. හැබැයි දක්ෂයා කර්ම හදන්නේ ඇදෙන කර්මය නවත්තනවා. එහෙනම් අපි මේ ලෝකයේ ජීවත් වෙන සෑම මොහොතක් ගානේ අපි මේ මිනිස්සු දිහා වෛරයෙන් බලනවා රාගයෙන් බලනවා, තෘෂ්ණාවෙන් බලනවා, ලෝභයෙන් බලනවා. ඒ සෑම මොහොතක් ගන්න පින්වතුනි ඉපදීමට හේතුවක් ඇදෙනවා. මේ සංසාර ගමනේ පින්වතුනි අපට තරහා ගන්න වෛර කරන්න කිසිම කෙනෙක් නැහැ පින්වතුනි එක පරම සත්‍යයක් දන්නවද තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකේ අම්මෙක් වෙලා තාත්තෙක් වෙලා ඉපදිච්ච නැති කෙනෙක් නෑ දරුවෙක් නොවෙච්ච කෙනෙක් නෑ එහෙනම් මේ ස්ථානයේ සියලෝම දෙනා වාඩි වෙලා බණහනවා හැබැයි මේ සියලෝම දෙනා කවුද පෙර භවයේ අපට අම්මා වෙලා තාත්තා වෙලා දරුවා වෙලා සහෝදර වෙලා ඥාති වෙලා ඉපදිච්ච අය නේද තවත් පරම සත්‍යයක් දන්නවද පින්වතුනි සංගවිච්ඡ සත්‍යයක් ඒක තමයි මේ ලෝකයේ කාටවත් අපට දුක් දෙන්නත් බැරිලෝ සැප දෙන්නත් බැරිලෝ හේතුඵල ධාමට අනුවල මේ හැම දෙයක්ම සිද්ධ වෙන්නේ එහෙනම් අපට යම් කිසි කෙනෙක් බයිනවා නම් නිඳා කරනවා නම් අපාස කරනවා නම් අපට එයාගෙන් කරදරයි නම් අපි කල්පනා කරලා දැනගන්න ඕන කාරණාව තමයි සංසාරේ අනන්ත අප්‍රමාණ අපි මිනිසුන්ට දුක් දුන්නා කරදර දුන්නා ඒ මිනිසුන්ට ගොඩාක් හිංසා කරදර කළා ඒව තමයි අපට ලැබිලා තියෙන්නේ අපි දුන්න දේ තමයි පින්වතුනි අපට ලැබෙන්නේ අනුන්ගේ දේවල් කවදාවත් අපට ලැබෙන්නේ නැහැ එහෙනම් තමන් ලබන්නේ තමන් දීපු දේවල් නම් Taman විඳින දුක් හැම දෙයක්ම අනුන්ට දීපු දේවල් වල ප්‍රතිඵල නම් හැම දෙයක්ම ලෝකේ හේතුඵල ධාම නම් දැන් පින්වතනි අපේ දුකට හේතුව කවුද? අපිම නේද? එහෙනම් කොහොමද අල්ලපු ගෙදර මිනිස්සයාට අපි නඩු දාන්නේ? මගේ විරුද්ධවාදියා මගේ ඉදිරිකාරයා ආවලා කියලා අපි කොහමද වෛර බඳින්නේ අපට වෛර කරන්න අයිතියක් නැහැ පින්වතනි අපි මිනිසුන්ට බැන්නාම ඒ හේතුවට අනුව ඵලයක් ඇදිලා දැන් අපට බැනුම් හැෙනවා. අපි මිනිසුන්ට ගැව්වාම ඒ හේතුවට අනුව ඵලයක් ඇදිලා දැන් අපට ගුටි හම්බෙනවා. අපි මිනිසුන්ගේ ඉඩම් වල මායින් වෙනස් කළාම අපේ ඉඩම් වල මායින් ඉබේ වෙනස් වෙනවා. දෙමෝපියන්ගේ සිත් රිදවලා දරුවා අරගෙන පෑරගෙන ගිහිල්ලා කසාද බැන්දාම අපේ දරුවෝ පෑරගෙන යනවා. මිනිසුන්ගේ සිත් රිදෙව්වාම අපගේ සිත් රිදෙනවා. එහෙනම් පින්වත්නි මේ ලෝකේ කිසිම දෙයක් නැහැ. අනුංග දේවල් ලැබිලා හැම දෙයක්ම අපේම දේවල්මයි අපට ලැබිලා තියෙන්නේ. එහෙනම් අපි මේ ලෝකය හොඳ ලෙස දැක්කාම මිනිස්සුත් අපි දිහා හොඳ ලෙස දකිනවා. එහෙනම් අපේ චර්යාව නේද අද අපට දුක බවට පත් වෙලා තියෙන්නේ. අපේ සිතවිලි නේද මේ භවගාමි ජීවිතය බවට පත් වෙලා තියෙන්නේ. එහෙනම් මේ ඇස් වලින් අදහිඳලා යහපත් දේවල් කරන්න පුරුදු වෙන්න ඕනේ. ඒක නිවනට හදාලා වෙන්න ඕනේ. කුසලස්ස උපසම්පදා. මොකද මේ කුසලයේ කියලා කියන්නේ නිවනට හදාලා කාරණා උපසම්පදා කියලා කියන්නේ උත්පාදනය කරගන්න කියන එක. එහෙනම් මේ ලෝකේ ඉපදීමට හේතු වෙච්ච හැම දෙයකින්ම නිදාස් වෙන්න නිදාසලා නිකන් ඉන්න එපා නිවනට හදාළ දේවල් වල කටයුතු වල නිරත වෙන්න බලන්න පින්වතුනි අපේ නිර්වාණ පණිවිඩය මොනතරම් ලස්සනද කියලා මේක අපි ජීවත් වෙන අපේ පරිසරය අපේ ගෙවල් දොරවල අපේම වැඩ පොළවල අපට වඩන්න පුළුවන් අපි ජීවත් වෙන සෑම මොහොතක් ගානේ මම කියන කරන දේවල් සිතන දේවල් අන එකක්ම නිවනට අදාළද නැද්ද කියලා කල්පනා කරලා නිවනට අදාළ නැත්නම් ඒව වලින් වෙන්වීම තමයි පව් වලින් නිදහස් වෙනවා කියලා කියන්නේ. පැය 24ම Taman 100න් ඉන්න හැම මොහොතම මේ සතර ඉරියව්ව තුලින්ම Taman නිවනට අදාළ කටයුතු කරනවා නම් නිවනට අදාළ දේවල් කතා කරනවා නම් නිවනට ගැළපෙන විදිහට ජීවත් වෙනවා නම් ඇතිරෙනවා නම් නිවනට සුදුසු විදිහට සිතනවා නම් ඒ සෑම දෙනාම කුසලස්ස උපසම්පදා කියන කමඨාන වඩනවා පින්වතුනි එහෙනම් බලන්න අපි මේ ලෝකේ දිහා බලනකොට මොනතරම් පව් කරලා තියෙනවද මොනතරම් අසත්පුරුෂය වෙලා තියෙනවද අපි මේ ලෝකයේ දිහා බලන තරමක් බලලා තින්නේ වෛරයෙන් රාගෙන් ලෝභයෙන් මේ පින්වතුනි එහෙනම් අපට ඇයෙන ශබ්දවල මොනතරම් අඩුපාඩු තිබුණද මේ සියලෝම පින්වතුන්ට ಗುಣකතන කරලා ප්‍රශංසා කරලා ගෞරව කරලා අනේ බලන්න මේ තරම් කාර්යබහුල කාලයක මේ තරම් වැඩ රාජකාරී පැහැරලා ධර්මයේ ශ්‍රවණය කරන්න ආවයි කියලා ಗುಣ කතා කරන්න ගත්තාම මේ සියලුම දෙනාට මාන්නයක් ඇති වෙනවා. මේ සියලුම දෙනාට උඩඟුකමක් ඇති වෙනවා. ඇයි අපේ වර්ණනාව ගොඩාක් වටිනවා. අදයි බැරිලාවත් 2600ක් වෙනකම්ම ලස්සන කෙනා බඳින්නයි, ගෙවල් හදන්නයි, හේන් කොටන්නයි, දරුවෝ හදන්නයි මාන්සි වුණා. අඩුපාඩු හදන්න මාන්සි උනේ නෑ. අවුරුදු 100කට එක වතාවක්වත් එක මාර්ගඵලයකටපත් වුණා නම් අවුරුදු 500ක් වෙනකොට රාත් වෙලා නේද? අවුරුදු 100ක් උනන් එක අඩුවක්වත් තාම කකා බිබී ඇවිදිනවයි කියලා මේ පින්වතුන්ට රෙදි අඳගෙන යන්න බැරි තරම් බනින්ද නිඳා කරන්න පටන් ගත්තාම විශාල වශයෙන් දුක දැනෙනවා නේද? ලැජ්ජාවටපත් වෙනවා නේද? මඩයි අපි වියදම් කරලා ආන්දර වඩම්මලා හොඳටම අමගා ගත්තා. බලන්න අපේ අත්මුතු પરම්පරාවටම ලැජ්ජාව ඇති වෙන විදියට මුළු ගමටම හෙන්න ආන්දරෝ බැන්නයි කියලා විශාල ලැජ්ජාවක් ඇති වෙනව නේද? බලන්න පින්වතනි මේ කන්වල තියෙන අන්තගාමි ස්වභාවය ඇලීමේ ගැටීමේ ධර්මතාවය මොනතරම් ලස්සනට මේ කන් තුල පීඩලා තියෙනවද අපි කැමති දේවල් ඇහෙනවා නම් අපි කැමති පින්වතුනි සන්තෝෂ වෙන්න. අපි අකමැති දේවල් ලැබෙනවා නම් අපි කැමති නෑ සන්තෝෂ වෙන්න. අපි ඒවට ගැටෙනවා. එහෙනම් මේ ශබ්දවල අපි බලාපොරොත්තු වෙන දේවල් අපට මීරි දේවල් පමණක් ඇහෙනවට අපි කැමති අමීරි දේවල් වලට අපි අකමැති බලන්න මේ කන අපට කියනවා තාම ඇලෙනවා ගැටෙනවා කියලා අපි යහපත් වචන කතා කළාම ප්‍රශංසා කළාම නිවනට ගැළපෙන දේවල් කතා කරාම පින්වතනි අපේ දක්තරගෙනවද අපේ ඉඩම් වල මායින් වෙනස් වෙනවද අපේ ගෙවල් වල බඩු මුට්ටු හොරු අරන් යනවද පින්වතනි මොකවත් වෙන්නේ නැහැ. ඇයි අපි කතා කරන්නේ නැත්තේ? අපි කැමති නැහැ තව කෙනෙකුගේ සිත සන්තෝෂ කරන්න. අපි කැමති නෑ යාපත් වචන වලින් මිනිසුන්ට සංග්‍රහ කරන්න. අපි කැමති වෙලා තියෙන්නේ හැමදාම මිනිසුන්ට රිදවන්න නේද? අවුරුදු 20ක් 25ක් මහන්සියලා කණ්ඩ බොන්න දීපු දෙමව්පියන්ට කතා කරන්නවත් පින්වත්නි තාම අපි දන්නේ නෑනේ. කොහෙද ඉපදිලා කාගේදෝ දරුවක් දරුවෙක් වෙලා විවාහ වෙලා ගෙදරට ඇවිල්ලා ජීවිත කාලෙම උයලා දෙනවා වෙදි හොදනවා ගෙදර වැඩ කරනවා එයාට කතා කරන්නවත් අපි තාම දන්නේ නැහැ නේ පින්වතුනි. අපේ දරුවෝ වෙලා ඉපදිලා අපි ආදරෙන් උරතලට අදපු ඒ දරුවන්ටත් කතා කරන්න අපි දන්නේ නැන්නේ පින්වතනි. කෝ සුභාසිතා චයාවාචා ප්‍රියමනාප වචන කතා කරන්න කියපෝ භාග්‍යතුන් වහන්සේගේ කමඨාන අපේ කටෙත් නෑ සිතෙත් නෑ ක්‍රියාවෙත් නෑ පින්වතනි. එහෙනම් මේක තමයි පව් වලට හේතු පව් නිර්මාණය වෙන ක්‍රමවේදය. අපි දන්නවා හැම කාරණාවක්ම මංගල කරුණු වශයෙන් කතා කරන්න. ඇයි මේ පින්වතුන් දන්නේ නැද්ද කෙනෙකුගේ ඉතරි දවන්න කතා කරන්නේ කොහොමද කියලා? වැඩිහිටියන්ට ගරු කරලා කතා කරන්නේ කොහොමද කියලා දෙමව්පියන්ට කතා කරන්න ඕනේ කොහොමද දරුවන්ට කතා කරන්න ඕනේ කොහොමද කියන එක අපි කළු ලෑල්ලක් කියලා ලියන්න අවශ්‍ය නැහැ පින්වතුනි අපි හැමෝම දන්නවා හැබැයි ඒගොල්ලන්ට විදවන්න ඕමනා වුණාම අපි හොයන්නේ යහපත් වචන නෙමෙයි අසත්පුරුෂ වචනමයි අපි හොයන්නේ. ඇයි වැඩිපුරම රිදෙන්නේ මොන වචනේද? ඒක හොයාගෙන අවිල්ලා ඇහෙන්න සලස්සනවා. ඒක තුලින් වින්දනයක් ලබනවා. එහෙනම් පින්වතුනි මේ ලෝකේ අපේ ඇස් වලින් අපි අසත්පුරුෂ වැඩ කළා. ඒ නිසා පව් නිර්මාණය වුණා. අපේ කන් වලින් අපි පරුසාවාච පිසුනාවාච සම්පප්පලාප මුසාවාද කියලා අනුන්ගේ ඕපදූප විතරමනේ පින්වතනේ ආලා තියෙන්නේ. අපි යාපත් දේවල් ඇහුවනම් යාපත් දේවල්ම සවන් දුන්නනම් අඩුපාඩු හැදෙන්න එපාය මේ වෙනකොට සෝවාන් සකු르දාගාමි අනාගාමි අරියත් වෙලා තියෙන්න එපාය එහෙනම් අපේ ජීවිත කාලය පුරාම අපි අසත්පුරුෂ දේවල් ආන්න හරි කැමති තරුණ කට්ටිය ගොඩාක් කැමති මොනවා දේවල් අහන්නද රාගික දේවල් තෘෂ්ණාධික දේවල් කතා කරන්න හරි කැමති බඩගිනිය දෙන්නෙත් නෑ පිපාස හැදෙන්නෙත් නෑ ටයර් ගණන් කතා කරනවා වයසට ගිය කට්ටිය මොනවද කතා කරන්න කැමති ලෝභය කතා කරන්න කැමති ධනවත් වෙන්න පෝසත් වෙන්න වැඩිපුර සැප විඳින්න කැමති එහෙනම් අපේ චරිතයේ පින්වතුනි ලෝභ දේශ මෝහ වලට කොටු වෙලා නම් අපේ ආයතන හය තුලම රජ කරන්නේ පවුනම් අසත්පුරුෂ ගුණධර්ම නම් පින්වතනි අපි නිවන් දකින්නේ කොහොමද මේ බුද්ධ ශාසනය 2600ක් වෙනකම් අපි මේ ඇවිද හැවිද පින්වතනි අදටවත් තාම අපට බැරි වුණානේ පින්වතනි එක අඩුවක් හදාගන්න. ඒ අඩුව තමයි ඉපදීම නවත්තන ඒ ගුණය අපට වඩා ගන්න බැරි වුණා. තාම අපි ඉපදෙනවා නැවතත් ඉපදෙනවා ඒත් ඒ අඩුව හදාගන්න අපට බැරි වුණා හැබැයි ගිහින් බලන්න ඕනේ පින්වතුන්ගේ ගෙවල් දොරවල් කිරිගරුඩ කරලා ටයිල් අල්ලලා කුසන් කරලා මෙට්ට කරලා වායු සමීකරණ කරලා හැබැයි කනේ තියෙන දෝෂය අයින් කරලාද ඇසේ තියෙන දෝෂය අයින් කරලාද වචනවල දෝෂ අයින් කරලාද තාම ඔරබොර වංචා තියෙනවා කයේ දෝෂ අයින් කරලාද නැහැ පින්වතුනි ගේ විතරයි පලිඟෝ වාගේ තියෙන්නේ බඹයක් විතර උස තියෙන මේ කය කුණු ලොරියක් වාගේ අරි ගඳයි එහෙනම් අපි අලංකාර කරන්න ඕනේ ගෙවතු පිටිය නෙමෙයි අපි ජීවත් වෙන ගෙවල් දොරවල් නෙමෙයි ඇස කන දිව නාසය සමසිත රාගයෙන් බලනවා නම් ඒ අපිරිසුදුභාවය පිරිසුදු කරන්නට ඕනේ. ද්වේෂයෙන් බලනවා නම් ඒ අපිරිසුදුභාවය පිරිසුදු කරන්නට ඕනේ. තාම වෛරයෙන් බලනවා ඒ වෛරය අවෛරය බවට පත් කරන්නට ඕනේ මේ අඩුව හදන්න නැතුව පින්වත්නි මේ ලෝකේ මොනම අඩුව වැඩුවත් වැඩක් නැහැ නැති වෙලා යනකොට මිය පරලව යනකොට ඒ සෑම දෙයක්ම තියලා යන්න ඕනේ පින්වත්නි මේ ලෝකේ සෑම දෙයක්ම කර්මානුරූපීව සිදු වෙන්නේ දැන් දරුවෙකුට තීරණය කරන්න පුළුවන්ද මං ආවල් අම්මගේ කුසේ ඉපදෙනවා ආවලා මගේ තාත්තා ආවල් නම මගේ නම මේ පාටට මං ඉපදෙන්නේ මගේ ආයුෂ මෙච්චරයි මගේ භාෂාව මෙච්චරයි මම අම්බ කරන්නේ මේවා රස්සාව මේක කියලා තීරණය කරන්න පුළුවන්ද අපි මේ ජීවත් වෙලා ඉන්නකොටම අපි කරන හොඳ නරකට අනුව ආයිසේ වන්නේ සැපේ බලේ ප්‍රඥාව කාලයේ දීපයේ දේශයේ කුලේ මව තීරණය වෙලා ඉවරයි පින්වතුනි. සතර අපායට යනවද නැද්ද කියන එක ජීවත් වෙලා ඉන්නකොටම තීරණය වෙලා ඉවරයි. මම ඉපදෙන්නේ ආවල් දේශයේ ආවල් දීපයේ ආවල් කුලයේ ආවල් මවගේ කුසේ. මම ජීවත් වෙන්නේ පරමාවිෂ මෙච්චරයි. එක විනාඩියක්වත් වැඩිපුර ඉන්නත් බෑ. එක විනාඩියක්වත් කලින් මැරෙන්නත් බෑ. මගේ මව් භාෂාව මට වෙනස් කරන්න බෑ. මගේ අධ්‍යාපනය මට වෙනස් කරන්න බෑ. ඒ වගේම තමයි මම හම්බ කරන්න තියෙන අන්තිම රුපියලක් තීරණය වෙලා ඉවරයි. එක රුපියලක් වැඩිපුර හම්බ කරන්නත් බෑ. ලැබෙන්න තියෙන රුපියලක් ප්‍රතික්ෂේප කරන්නත් බෑ. මේක තමයි ඇත්ත පින්වතුනි. එහෙනම් කර්මානුරූපීව අපේ කය ලැබිලා තියෙනවා අපේ දෙමෝපියෝ තීරණය වෙලා තියෙනවා අපේ දේශය තීරණය වෙලා තියෙනවා අපේ අලංකාරය තීරණය වෙලා තියෙනවා දැන් ක්‍රීම් ගාලා පොත්තේ පාට වෙනස් කරන්න පුළුවන්ද? নানা ප්‍රකාර වර්ණ වලින් නියපොත්ත වෙනස් කරන්න පුළුවන්ද? ඉස්ත්‍රි කෙටිලා මැද්දක් පින්වතනේ කොණ්ඩ කෙලින් වෙන්නේ හේතුව කර්මයේ තියෙන්නේ කෙරෙල් නම් පින්වතනේ හැමදාම මේ කොණ්ඩේ එතෙනවා පැටලෙනවා ඒක කර්මානුරූපීය තීරණය වෙලා ඉවරයි අපි කැමති අපේ කර්මය පිළිගන්න අපි කැමති අපේ දෙමව්පියෝ අපේ කියලා කියන්න. ඇයි ගොඩාක් වයසයිනේ. ඒ නිසා අම්මා තාත්තා ගෙදර තියලා ගමන් යනවා. ගොඩාක් පින්වතුන් බලාගෙන ඉන්නේ කොයි හරි වැඩිහිටි නිවාසයක් අඩු ගානක් හම්බුනොත් අම්මා තාත්තා කොහොම හරි එතනට පිටත් කරන්න ඇයි යාළුවා ආවම ආනවා මේ ආච්චි අම්මා කවුද කියලා ආච්චි නෙමෙයි මගේ අම්මා කියලා කියන්න ලැජ්ජයි එහෙනම් පින්වතුනි මේ ලෝකේ කර්මය අපි පිළිගන්න කැමති නෑ මේ ලෝකේ මට හම්බෙන බත් ප්‍රමාණය මට තීරණය වෙලා මම බොන වතුර ටික තීරණය වෙලා මගේ පරමාවිස තීරණය වෙලා නම් මට තියෙන්නේ සතර දිශාවට සාදුකාරයක් දීලා ලබාපු මිනිසත් භවයේ අඩුව හදන්න නේද පින්වත්නි මේ ලෝකයේ 2600ක් විතරක් නෙමෙයි මේක මේ බුද්ධ ශාසනයේ ගණන මේ රාජනා නදියේ වැලිවලට වඩා බුදුවරු මේ ලෝකෙත් පහළ වුණා නම් ඒ තරම් බුද්ධ ශාසනවල අපි নানা ප්‍රකාර බවලින් මේ සංසාරේ ඇවිද්දා නම් කසාද බඳපු වාරගාන කල්පනා කරලා බලන්න විවාහ වෙලා හදපු දරුවන්ගේ ගණනේ අපට ලියන්න කොළ මදි පින්වතුනි ඉපදිච්ච වාරගාන මැරිලා වලදාපු නැති තනක් මේ ලෝකේ නෑ පින්වතුනි හැම බින් අඟලකම අපේ සූසාන භූමිය පෙර භවවල එහෙනම් අපි මෙච්චර විවාහ වෙලා මේක ඉවර වුණේ නැත්නම් මේ තරම් දරුව හදලා මේක කෙලවර වුණේ නැත්නම් මේ තරම් හම්බ කරලා සක්විති රජවලා හම්බ කරලා ඉවර වුණේ නැත්නම් අපි ආවේ ඒව කරන්න නෙමෙයි පින්වතුනි අපි ආවේ මිනිසත් භවයට නිවන් දකින්න රහත් ඵලයට වැඩ කරන්න එහෙනම් බල්ලෝ වෙලා ඉපදිලා ගෙවල් අයිනේ මුර කරනවා අපට අවුරුද්දට කවුරුත් ඇඳුම් ලබා දුන්නේ නැහැ දින 14ක් නිවාඩු තියෙන අවුරුද්දට කියලා අපේ ගෙදර ඉන්න බල්ලා අපි නිවාඩු යවලා තියනවද කවදාරි? ලෙඩ නිවාඩු කියලා යාට ප්‍රතිකාර ලැබලා දෙලා තියන නෑ පින්වතුනි මේ විදිහට කන්න බොන්න නැතුව සති ගණන් බඩගින්නේ මුර කරලා කුසල් එකතු කරනවා මිනිසත් භවයට එන්න ගවය වෙලා කරත්තවල බැඳලා වැඩ ගන්නවා, ආනවා, බඩු හදනවා. හැබැයි කවදාවත් එයාට අතිකාල පැය කියලා පයෙන් පස්සේ ගෙවීමකුත් නැහැ. එයාට අවුරුද්දට දින 40ක නිවාඩුවකුත් නැහැ. ගගා වැඩ ගන්නවා පින්වතුනි. විලව් වෙලා වඳුර වෙලා මොනතරම් කරණම් ගාලා අයිකුන්ටකයන්ට අපි අම්බ කරලා දෙන්නේ නැද්ද? කල්පනා කරලා බලන්න මේ වාගේ තිරිසන් ලෝකවල අනන්ත අප්‍රමාණ ඉපදිලා අපි මේ සංසාරයේ අබහැට එකතු කරනා වාගේ භව කෝටි ගණන් එකතු කරපු කුසලයේ සම්පූර්ණ ප්‍රතිනිර්මාණය තමයි මේ වාඩි වෙලා කන්ද කරගෙන බණාගෙන ඉන්න මේ මිනිසත් භවය. එහෙනම් මේ තරම් දුර්ලභ ගණේ භවයක් හම්බ වෙච්ච ගමන්ම අපි කරන්න ඕනේ රාදවල් දෙකේ නිදි මරාගෙන අපේ කෙලස් ටික නිවාගෙන රාත් වෙන එක නේද? අවුරුදු කුමාරි කොයිද ඉන්නේ කොතනද ඉන්නේ කියලා ඔයන එක තමයි තරුණ වුණා ගමන්ම අපි කරන පළවෙනි වැඩේ. වැඩිපුර අම්බ කරන්න පුළුවන් මොනවද? ඒ රස්සාව ඔයන එක තමයි පළවෙනිම වැඩේ තරුණකම ලැබුණාම. වැඩිපුර පංචකාම පිනවන්න අලුත් අලුත් තාක්ෂණික දේවල් ප්‍රයෝගී කරන්න ඒක තුළින් තෘප්තියක් ලබන්න වැඩිපුර ධනවත් වෙන්න පෝසත් වෙන්න ස්ථිර තැන්පත දාගෙන පොලියෙන් ජීවත් වෙන්න මේවා නේද අපි හැමෝගෙම තියෙන අනාගත බලාපොරොත්තු ඒක උදේ ඉර අපට උදා වෙන්නේ නැත්නම් දැන් මේ ස්ථිර තැන්පත වලට මොකද්ද වෙන්නේ පින්වත්නි අක්කර 10000 ගණන් අපේ නම් වලට අරගෙන ඔප්පුව පරිස්සමෙන් තියලා තිනවා බැංකුවේ සේප්පුවේ දැන් මේ ඉඩම් වලට මොනවද වෙන්නේ කාමර 10 12 තියලා ලස්සනට හදාගත්ත මේ ගොඩනැගිලි ඔක්කොම නටමුන් වෙලා යනවා නේද මේ කුසලයේ නිසා ලැබිච්ච මේ සෑම දෙයක්ම తాවකාලික පරිභෝජනය සඳහා පමණයි මට ගෙයක් හම්බ වුණා නම් පින්වතුනි ඒක මගේ ගේ නෙමෙයි මගේ කුසලය මම යම්කිසි කෙනෙකුට වාලක් දෙන්නේ නැති කුඩයක් පූජා කරන්නේ නැති ඒ කුසලානි සංසයට අනුව ලැබිච්ච කුසලයක් තමයි ඒක එහෙනම් මට ඇඳුම් ලැබිලා කන්න බොන්න ලැබිලා අධ්‍යාපනය ලැබිලා රස්සාවක් ලැබිලා ඉන්න තැනක් තියෙනවා එහෙනම් මේ සෑම දෙයක්ම භෞතික වස්තු වශයෙන් බලන්න එපා සම්පත් වශයෙන් බලන්න එපා මේ සෑම දෙයක්ම මගේ කුසල් මම පෙර භවයේ දීපුවා මට ලැබිලා තියෙන්නේ. එහෙනම් මේක මට ගෙනියන්න බැරි නම් මේ භවයේ නිවන් දකින්න මේවා කමඨාන් වශයෙන් පරිභෝජනය කරගත යුතුයි. හැම දෙයක්ම මනසින් අත්හැරිලා මේ සෑම නාම රූප වස්තුවක්ම අපි කමඨාණක් වශයෙන් පරිභෝජනය කළොත් පමණයි පින්වතුනි අපට නිවන් දකින්න පුළුවන්. එහෙම නැතුව මේ ගොඩ ගොඩනැගිලි වලට කැමති වෙලා ඉඩම් වලට කෑදර වෙලා මගේ වස්තුව මගේ රත්තරන් බඩු කියලා පරිස්සම් කරපෝ සෑම කෝටිපතියෙක්ම පින්වතුනි හැමෝම මැරිලා මිය පරලොව ගියා. ඒ හැම කෙනාම වළක්කාරලා යකින් කියලා අපි වාලා දැම්මා. අපටත් ওই ටික වෙනවාමයි. එහෙනම් පෝසත් වෙන්න උත්සාහ කරන්න ඕනේ කොහොමද? කුසලයෙන් පෝසත් වෙන්න උත්සාහ කරන්න ඕනේ. ඒ කුසලයෙන් නිවනට ගැලපෙන නිවන සඳහා පමණක් කියන කුසලය වෙන්නට ඕනේ. එහෙනම් අපේ ජීවිතේ අපි කුසල් කියලා වරදගෙන තියෙනවා. මොකද ඒ වරදවත් දේ අපි මේ ලෝකේ නැවත ඉපදෙන දේවල් වලට කුසල් කියලා නම් කරගෙන ධර්මාසනයක් හදනවා, මල් ආසනයක් හදනවා, වේර විහාර හදනවා, දම්පැන් දෙනවා, කුටි හදනවා, ලින් කපනවා, ඇව්වාම කියන කුසල් කියලා. හැබැයි ඊළඟ භවයේ දිව්‍ය ලෝකයේ මහේසාක්‍ය දෙවියෙක් එහෙනම් ඉපදීමට හේතුවක් වෙච්ච කාරණාව කොහොමද පටිසෝතගාමි වෙන්නේ? ඒක අනුසෝතගාමි නේද? ගෞතම තථාගතයන් වහන්සේගේ ශාසනය නිර්මාණය උනේ ඉපදීම නවත්තන්න පින්වතුනි ඉපදෙන්න නෙමෙයි. එහෙනම් අපි මේ ශාසනය වරදවා තේරුම් අරගෙන තථාගතයන් වහන්සේ බුදු වෙච්ච බෝධිය ළඟට ගිහිල්ලා පහේ කාසි දෙකේ කාසි ගැටගාලා කියනවා විභාගේ පාස් වෙන්න ඕනේ ලොකු පඩියට වැඩක් හම්බෙන්න ඕනේ විශාල දෑවැද්දත් එක්ක ඥාන ළමයෙක් හම්බෙන්නට ඕනේ මගේ ලෙඩ රෝග සනීප වෙන්න ඕනේ අර ආවලාගෙන් පඩි ගන්නකම් ස්වාමිනී මම නම් මැරිලා බැරි වෙයි නේද කියලා පඳුරු ගැට ගන්නවා බෝධිය දෙකට පැලෙන්නේ නැතුව මොනවද වෙන්නේ පින්වතුනි අද බෝධිවල අතු කඩන් වටෙනවා. ඇයි? අපේ සේරම බර ටික ගැට ගාලා තින්නේ බෝධියේ. කිසිම කෙනෙක් පඳුරක් ගැට ගන්න නැහැනේ පින්වතුනි බෞද්ධයෙක් වෙලා අනේ මේ ලබාපු මේ මිනිසත් භවය තුළ රාහත් වෙලා පිරිනිවන් පාන්න ඕනේ ඒකට මේ බෝධිය මට අවබෝධයක් වේවා කියලා කිසිම කෙනෙක් පඳුරක් ගැට ගන්න නැහැනේ පින්වතුනි බෝධි පූජා කියන්න එනවා කල හතක වතුර අරගෙන ඒ වතුර ටික වැක්කරුවාම බෝධි අපවත් වෙනවා පින්වතුනි. ඇයි රටේ නැති ප්‍රශ්න ටික අරගෙන එනවා රට යන්න යාට තාම අවසරය ලැබිලා නැල්ලු. රට යන්න ඕනේ කියලා බෝධි පූජා තියෙනවා. මං ආන්නේ තථාගතයන් වහන්සේ අර තානාධිපති කාර්යාලයේ තානාධිපතිතුමාද මිනිස්සු ඇවිල්ලා කියන බෝධි පූජා තියන්න ඕනේ ඒ දරුවාගේ විභාගේ සමත් වෙන්න. මං ආන්න කැමති. තථාගතයන් වහන්සේ බෞද්ධ කටයුතු වල කොමසාරිස්තුමාද? එහෙම නැත්නම් අධ්‍යාපන කටයුතු ඇමතිතුමාද? බලන්න පින්වතනි විභාග පාස් කරන්නත් බුදුහාඳුර ළඟට එනවා. ලෙඩ රෝග සනීප කරන්න ස්පිතාලයට යන්න ඒකටත් බුදුහාඳුර ළඟට එනවා. රට යන්නත් බුදුහාමුදුර ළඟට එනවා. දරුවගේ විවාහ සිද්ධ වෙන්න. දැන් බලන්න බුදුහාමුදුරන්ට කපු වැඩක් කරන්න වෙලා. දැන් බුදුහාමුදුර අර උපාසකම්මගේ පුතාට ලේලියක් හොයලා දෙන්න එපාය. ඒකටත් පඳුරු ගැට ගන්න ඒකටත් බෝධි පූජා තියෙනවා. එහෙනම් අපි දන්නේ නැහැ පින්වත්නි අපේ බෞද්ධකම මොකද්ද? අපි මේ ලබාපු මිනිසක් භවයේ ජීවත් වෙන්න ඕනේ කොයි විදියටද අපි කරන්නට ඕනේ කුමක්ද නොකරන්නට ඕනේ කුමක්ද මේ ටිකවත් අපි දන්නේ නැහනේ බොහොම ලස්සනට දානයක් ඔළුවේ තියාගෙන සාදුකාරයක් දීගෙන ඇවිල්ලා හැම දෙයක්ම පූජා කරලා කොලයක් දෙනකොට හාමුදුරන්ට කලන්තය දෙනවා අවුරුදු 70කට කණි මිය පරලෝ ගිය කිරියම්මා කිරියත්තට පින් දෙන්න ඕනේ ගෙදර එන්න කිරියක්ගේ දකක් එල්ලෙනවා හරි කැක්කුමයිලු ඒක සනීප වෙන්නත් ඕනේ. ගෙදර ඉන්න දෙන්නේකොට නිින්ද යන්නල්ලු රැට ඒගොල්ලන්ට නිින්ද යන්නත් ඕනෙලු. දැන් මේ හැමෝටම පින් දෙන්න දැන් බලන්න බත් දීලා තින්නේ ණයටනේ පින්වතුනි. දැන් තාම ජීර්ණේ උන්නේ මේ ඉල්ලන හැම ඉල්ලීමක්ම දෙන්න එපාය. එහෙනම් අපේ ජීවිතේ දැන් කොතනද පින්වතුනි තියෙන්නේ? මේ බුද්ධ ශාසනය 2600ක් වෙනකම් මේමවා තිබිච්ච එක ලොකු දෙයක්. අපේ ජීවිත කාලය පුරාම අපි අනිත් අයට බයිනවා අන්‍යාගිනකෝ එහෙම කළා මෙහෙම කළා කවුරුත් මොකවත් කරලා නැහැ පින්වත්නි අපේ ශාසනය විනාශ කරලා තින්නේ අපි අපි පින්වතුන් වෙලා භාග්‍යතුන් වහන්සේගේ සමාජික වෙලා මේ ශාසනය මේ දායක පින්වතුන් කාටවත් නැන්නේ පින්වත්නි තමන්ගේ අඩුපාඩු හදාගෙන රාහත් වෙන්න හදාසම් කෝ නැකිట్లా කියන්නකෝ කවුරු හරි මම මගේ අඩුපාඩු දන්නේ නැහැ කියන එක අවංකවම ඉතට එකඟව කාටවත් කියන්න බෑ හේතුව අපි හැමෝම දන්නවා මට මිනිස්සු දිහා පේනකොට පේන්නේ ඒගොල්ලන්ගේ ඇඩතල ලක්ෂණ මගේ ඇස්වල රාගය තියෙන බව මම දන්නවා අතුරදියා බලනකොට මට පේන්නේ වෛරය මන් තුල ද්වේෂය තියෙන බව මන් දන්නවා වටිනා බඩු මුට්ටු දකින්නකොට ගොඩනැගිලි දකින්නකොට මන් තුල ලෝභය තියෙන බව Taman දන්නේ නැද්ද වාහනයක් එලවන කෙනා අනිත් පාරේ යන වාහන දිහා බලලා අපරාධ මේක ගත්තේ අරක ගන්න තියෙනවා බලන්න පින්වත්නි වාහනයක් තියෙනවා වාහනේ පාරේ යනවා රෝද අතර කැරකෙනවා එතකොට තව වාහනෙකට හිත යනවා කසාද බැඳලා දරුවොත් ඉන්නවා ඒ තවත් කාන්තාව දිහා බලලා කෙලහලනවා මේක තමයි සැබෑ తত্ত্বය අපේ ජීවිතය මේම හිඳගෙන පින්වතනි අපි කියන අපි බෞද්ධයෝ කියලා එම කියන්න එපා පින්වතනි ඒක ලැජ්ජාවන් තථාගතයන් වහන්සේගේ ශාසනයේ ශ්‍රාවකෙක් ශ්‍රාවිකාවක් නම් එයා ඒකාන්ත වශයෙන්ම ඉපදීම නවත්තන්නට ඕනේ. එයාගේ ආයතන අය තුල තියෙන ලෝභ දේශ මොහ රාග වෛර නැති කරන්නට ඕනේ. එයා සත්පුරුෂ ජීවිතයක් ගත කර ගත කරන්නට ඕනේ. එයා සෑම මොහොතෙම අඟලෙන් අඟල හරි එයා නිවනට ලං වෙන්නට ඕනේ. හැබැයි අපේ ජීවිතය ගත්තාම උදේ නැගිටිනකොට තිබිච්ච ජීවිතය අවස් වෙනකොට නෑ. තවත් අපි නිවනෙන් ඈත් වෙලා ඇයි පත්තරකාරයටත් බයිනවා පන්සලේ හාමුදුරන්ටත් බයිනවා අතුරටත් බයිනවා මිතුරටත් බයිනවා ගෙදරින්න මිනිසුන්ටත් බයිනවා බලන්නකෝ පින්වතුනි නිින්දෙන් නැගිටින්න නැතුව කියනනම් එතනවත් ඉන්න තිබුණා දැන් නැගිට නිසා දැන් තවත් පස්සට ගිහින් එහෙනම් අපේ ජීවිත කාලය තුල සබ්බපාප සකරණං කුසලස්ස උපසම්පදා කියන ධර්මතාවය අපට ඇහිච්ච ධම්මපදයක් නෙමෙයි ඒක කමඨාණක් පින්වතුනි අපේ ඇස්වල තියෙන පව් එහෙම නැත්නම් ඉපදීමට හේතු ටික අපි අයින් කරන්නට ඕනේ ඒ පව් වලින් අපි නිදාසන්නට ඕනේ. අපේ කන් වල දෝෂ තියෙනවා පින්වත්නි. ඇයෙන දේවල් නිසා අපි මොනතරම් ද්වේෂ කරනවද? මොනතරම් වෛර කරනවද? මොනතරම් තෘෂ්ණාව ඇති කරගන්නවද? මේ හැම දෙයක්ම කන් තුලින් නිරෝධ කරන්නට ඕනේ. අපේ වචනවල භාෂාවල තාම අඩුපාඩු තියෙනවා පින්වත්නි. අපි සිංහල භාෂාව උගන්වන ගුරුවරු හැබැයි පින්වත්නි තාම අපිට සත්පුරුෂ වචන නැහැනේ. කෙනෙකුගේ හිත රිදවන්නටුව කතා කරන්න අපි තාම දක්ෂ නැන්නේ පින්වතුනි. එහෙනම් මේ දක්ෂකම මේ අඩුපාඩු හදාගන්නට ඕනේ. අපේ කායික චර්යාව නිසා අද අනන්ත අප්‍රමාණ මිනිසුන්ගේ පෞල් ජීවිතවල් අවුල් වෙලා ජීගෙවල් ගිනිගෙවල් වෙලා ඇයි අපේ කායික තෘෂ්ණාව නිසා ඒ චර්යාවල තියෙන අඩුපාඩු නිසා අද අපේ සතුට සාමයේ ප්‍රීතිය අපට අයිමි වෙලා අපේ දෙමෝපියන්ගෙන් අපි ඈත් වෙලා සමාජයේ අපේ වටිනාකම අඩු වෙලා පින්වතුනි අන්න බලන්න මේ චර්යාවේ තියෙන සියලු පව් වලින් අපි නිදහස් වෙන්න ඕනේ අනාකුලාච කම්මන්තා කියලා කියන නිවැරදි කර්මාන්තය අපේ කයේ තියෙන්න ඕනේ අපේ කායික චර්යාව නිවනට ගැළපෙන චර්යාවක් වෙන්නට ඕනේ එහෙනම් මේ විදියට ජීවත් වෙන්න පුළුවන් නම් පමණයි පින්වතුනි අපට ඒකාන්ත වශයෙන්ම මේ භවයේ පිරිනිවන් පාන්න පුළුවන්. එහෙම නැතුව අසකන දිව නාසය සමසිතෙන් පංචකාම පිනව පිනව පාර යන මිනිසු දිහා ද්වේෂයෙන් වෛරයෙන් රාගයෙන් බලාගෙන ඕපදෝප කතා කරගෙන ඒවා සවන් දීගෙන ඉතුවක්කාරකමේ මාන්නෙන් උඩඟුවෙන් ඇතිරගෙන අපට ඕන විදිහට කෙලෙස් වලින් කල්පනා කරගෙන ඉතියාම බුදුවරු කීනම කාවන් මේ භද්‍ර කලාපයේ පුරාවටම පින්වතුනි අපෝ නිවන් දකින්න කාටවත් බෑ ඊළඟ බුද්ධ ශාසනය පොදුනාන් ඒ මෛත්‍රී සම්මා සම්බුදු පියාණන් වහන්සේ අසරණ වෙනවා මේ පින්වතුන්ට කියන්න බණ නෑ පින්වතුනි එහෙනම් මේ ගෞතම සම්මා සම්බුද්ධ ශාසනය අපි සියලෝම දෙනාගේ අවසාන ශාසනය වෙන්නට ඕනේ මේක තමයි අපි මේ සංසාරේ ඉපදිලා ඉන්න අවසාන භවය නැවත කවදාවත් ඉපදීමට හේතුවක් වෙන්න බෑ. එහෙනම් අද ඉඳලා ඉපදීමේ හේතු හැදෙන ආයතන හයේ දෝෂ හදන්නට ඕනේ. අද ඉඳලා නිවනට ගැලපෙන විදිහට මේ ලෝකෙ දිහා බලන්න. නිවනට ගැලපෙන දේවල් පමණක් සවන් දෙන්න නිවනට ගැලපෙන දේවල් පමණක් කතා කරන්න නිවනට සුදුසු විදියට ජීවත් වෙන්න ඇසිරෙන්න නිවනට ඔබින ලෙස සිතන්න කල්පනා කරන්න අන්න මේ කමඨාන වඩනවා නම් එයා මේ ලෝකේ සියලු පව් වලින් නිදහස් වෙන්න කමඨාන් වඩන කෙනෙන් නිවනට අදාළ කුසලය උත්පාදනය කරන කෙනෙන් එයාට කියන්න පුළුවන් සබ්බපාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සරණං ගච්ඡාමි කියලා. එයා මේ ගාථාවේ සරණ යන කෙනෙක්. හැබැයි පින්වතුනි අපේ ජීවිතවල අපි මොනතරම් වැරදි වැඩ කරලා තියෙනවද මොනතරම් පව් වැඩ කරලා තියෙනවද එක දවසක්වත් පින්වතුනි අපි වෙනුවෙන් අපි වාඩි වෙලා කල්පනා කරලා තියෙනවද අනේ මං වගේ දුස්සීලෙන් මේ තරම් කොළ කෑලි අම්බ කරන්න මං රෑ වෙනකම් මාන්සි වෙනවා මගේ එක අඩුවක් අදන්න මාන්සි වෙන්නේ දින 29ක් පංචකාම පිනවනවා එක දවසකවත් මාපෝයේ දවසේවත් සිල් ගන්නෙ නැහැ එක දවසක්වත් මම මගේ විමුක්තිය වෙනුවෙන් භාවනා කරන්න බලන්න පින්වතුනි මේ විදිහට අපි කල්පනා කරලා තියෙනවද? හොඳට සුදු ඇඳගෙන කිරි කොක්කු ආගේ පන්සලට ඇවිල්ලා බණශාලාවේ ඉඳගෙන අටසිල් නවසිල් දසසිල් සමාදන් වෙලා ඕපදූප නෙමෙයිද මෙච්චර කාලයක් අපි කතා කළේ? අනිත්‍යයට දොස් නෙමෙයිද කිව්වේ? දේශකයන් වහන්සේ තමන්ගේ ප්‍රඥාව මට්ටමට ඇවිල්ලා මොනවරි බණ ටිකක් කියනවා වැඩියට පස්සේ හාමුදුරන්ට නිନ୍ଦා විවේචනය කරන්නේ නැද්ද? අපි හැමෝටම ලොකු මාන්නයක් තියෙනවා පින්වතුනි මට වඩා බණ දන්න කෙනෙක් මේ ලෝකේ නැහැ කියලා පොත්පත් ටික අරගෙන කටපාඩම් කරගෙන pāli ගාථා ටික කටපාඩම් කළාම උපාසක පින්වතුන් නිවන් දකින්න නැති එකට ප්‍රධාන හේතුව මේක අපි මෙච්චර දේවල් දන්නවයි කියලා එයාගේ මාන්නය නඩත්තු කරනවා මෙච්චර දේවල් දන්නේ නැත්නම් කන්නාඩි ළමට ගින් ආන්න මෙච්චර බණ දන්නවා මෙච්චර විනය දන්නවා 550 ජාතකම දන්නා අයි මං සෝවාන් වුනේ නැත්තේ කියලා තමන්ගෙන් තමන් ආල බලන්න කන්නාඩියේ පේන ඒ ප්‍රතිරුව ලැජ්ජ වෙලා මූණ වාගනී පින්වතුනි එහෙනම් මෙච්චර බණ දන්නවා නම් ඇයි තාම rahat වෙන්නේ නැත්තේ ඇයි තාම පිරිනිවන් පාන්නේ නැත්තේ නැවත නැවත ඉපදෙනවා නම් තමන් දන්න දේ තමන්ට දැන් ඌනියම කළා නේද තමන් දැනගත්ත දේ මාන්නයක් වෙලා හිතුවක්කාරකමක් ආංකාරයක් උඩඟුවක් වෙලා ඒකම පොඩි විනයක් බන්ධනයක් තමන්ට වෙලා නේද ඒ කාලේ පිටිය පින්වතුනි සියලෝම 84000ම කටපාඩම් කරගත්ත පෝටලේ මානායක ආම්ද්‍රෝ ඒ උත්තමයා දැනගෙන හිටියා රාතන් වහන්සේලාට වඩා මම බණ දන්නවා ධර්මයෙන් කිසිම කෙනෙකුට බෑ මාව පරද්දන්න. උන්වහන්සේගෙන් කමටහන් ගත්ත ගොඩාක් ස්වාමීන් වහන්සේලා rahat වුණා. තවත් මාන්නේ වැඩි වුණා. ඇයි? මෙච්චර rahatන් වහන්සේලා බී වෙලා ඉන්නවා මගෙන් බණ අහලා. භාග්‍යතුන් වහන්සේක දවසක් ධර්මාසනේ ඉඳගෙන කියනවා ස්පෝටලේ කියලා. එදා තමයි ජීවිතෙත් එක්ක කලකිරුනේ 84000ම කටපාඩමින් කියන මම ඉස්සුනේ ඇයි කියලා බලනකොට සෝවන්වත් නැති නිසා භාග්‍යතුන් වහන්සේ ඉස් කියලා කිව්වා. එහෙනම් අද අපි සෝවාන් සකු르දාගාමි අනාගාමි අරියත් කියන මේ මාර්ගඵල අතර නැත්තම් ආර්ය જાතියේ තියෙන මේ ඵල අතම අපට නැත්තම් අපි කොහමද මම පරිපූර්ණයි මම පන්සිල් රැකෙනවා මගෙන් පන්සිල් කැඩෙන්නේ මම උපාසක මගෙන් නම් කිසිම වරදක් වෙන්නේ කියලා කියන්නේ මේකත් මාන්නයක් නේද මම කිසිම සීලයක් කඩන්නේ නැහැ කියන මේ උඩඟුකම කියන මේ සීලය සම්පූර්ණයෙන්ම බිඳිලා නේද ආහංකාර වෙලා උඩඟු වෙලා අනිත්යට වඩා ගුණයාපත් කියලා ලෝකයක් නඩත්තු කරනවා. එහෙමනම් පින්වත්නි රාහත් වෙච්චේ නැති අපි කිසිම කෙනෙකුට කියන්න බෑ. අපට කෙලෙස් නැහැ කියලා ඒකාන්ත වශයෙන්ම අනාගාමි වෙච්ච කෙනා වෙනකම්ම කෙලෙස් තියනවා සෝවන්වත් නැතුව අපි කොහොමද පින්වත්නි ලැජ්ජ නැතුව කියන්නේ දැන් නම් මගේ සිල් ටික හරියට රැකෙනවා පන්සිල් නම් හරියට ආරක්ෂා කරනවා සිල් කැඩෙන්නේ නැහැ බලන්න මොනතරම් මාන්නයක් අපි තුල තියෙනවද එහෙනම් අපේ ජීවිතය අදින් පස්සේ වෙනස් වෙන්න ඕනේ පින්වතුනි අපට මේ සංසාරයේ දුකයි නම් මේ ඉපදීම නවත්තන්නට ඕනේ නම් ඒකාන්ත වශයෙන්ම අපේ මේ උඩඟුකම් ආහංකාරකම් අපි තුල මාර්ගඵල තියනවා කියලා හිතාගෙන ලෝක හදාගෙන ඒක නඩත්තු කරන්න මේ විඳින වෑයම දුක මේ ඔක්කොම දෘෂ්ටි ටික ගලවලා විසි කරන්න මගේ ළඟ මොකවත් නැහැ මගේ ළඟ තියෙන අඩුපාඩු විතරයි. දැන් ඉඳලා මං අඩුපාඩු හදනවා. මම ඉපදුනේ මේ ධර්මයේ ශ්‍රවණය කරන මේ මොහොතේ මේ දැන් මම ඉපදුනේ කියලා හිතාගෙන මොකවත් නැතුව දැන් ඉඳලා මුල ඉඳලා පටන් ගත්තොත් පින්වතනි ඒ කාන්ත වශයෙන්ම මේ ඉතුරු වෙලා තියෙන ආයුෂ කාලය අපට ඇති අපේ මිනිස්සුත් භවයේ නතර කරන්න එහෙම නැතුව නෑ නෑ මම මාර්ගඵලයේ ඉන්නවා මට මෙච්චර දේවල් තේරෙනවා මම මෙච්චර ධර්මයේ දන්නවා මේ මේ සූත්‍රවල කටපාඩම් කියලා මාන්නෙන් ඔළුව ඉදමවාගෙන අපි ජීවත් වෙනවා නම් අනිත්‍යයට සාපේක්ෂව ආංකාරයෙන් උඩමුකමෙන් ජීවත් වෙනවා නම් මේ භද්‍ර කලාපයේ පුරාම නිවන නැහැ නැවත නැවත ඉපදිලා ශුන්‍ය කාලවල ඉපදිලා මිනිමස් කන්න වෙනවා මිනිසුන්ගේ ගුටි කන්න වෙනවා අනන්ත අප්‍රමාණ මේ සංසාරයේ අඳලා වැළපිලා දක්මිටි කන්න සිද්ධ වෙනවා පින්වතුනි මිත්‍යා දෘෂ්ටි අපි තුළ අනන්ත අප්‍රමාණ තියෙනවා නැති ಗುಣධර්ම තියෙනවායි කියලා පිතාගෙන නැද්ද එක හාමුදුරුව කෙනෙක් පිළිබඳව අපි තුළ යම්කිසි අඩුවක් තියෙනවා නම් දෝෂයක් තියෙනවා නම් ඒක හැටි පින්වතනේ අපායට යන්න ආන්දරන්ගේ අඩුව හදන්න අපට තියෙන අයිතිය මොකද්ද? අල්ලපු ගෙදර මිනිස්යාගේ අඩුවට දොස් කියන්න අපට තියෙන අයිතිය මොකද්ද? අපට තියෙන අයිතිය තමයි උරුමය තමයි අපේ අඩුව හදන්න. අපේ අඩුව හදන්නේ තවත් කෙනෙකුට දොස් කියනවා කියන එකත් අපේ අඩුවක් නේද? තවත් කෙනෙකුගේ අඩුවක් දකිනවා කියන්නේ තමන්ගේ අඩුවක් නේද? තවත් කෙනෙකුට අපාස කරලා සන්තෝෂ වෙන එක තමන්ගේ අඩුවක් නෙමෙයිද? මෙච්චර අඩුපාඩු තියෙනකොට අපි කොහොමද පින්වතුනි තවත් කෙනෙකුට ඇඟිල්ලක් දික් කරන්නේ? තවත් කෙනෙකුගේ අඩුව බැනලා හදන්න පුළුවන් නම්, නිନ୍ଦා අපාස කරලා හදන්න පුළුවන් නම්, දේවදත්ත ආහන්දරෝ ඉස්සල්ලාම භාග්‍යතුන් වහන්සේ හදනව නේද? එහෙම හදන්න බෑ පින්වතුනි. අපි මේ ලෝකේ අනුන් නිවන් දක්වන්න හදනවා අනිත් අය මේ විදිහට ඉන්න ඕනේ කියලා හිතනවා. හැබැයි අපි ඒ විදිහට ඉන්නේ නැහැ. දැන් බලන්න අපි දොස් කියන හැමෝටම අපි දොස් කියන්නේ ඇයි? එයා තුල සීලයක් නැහැ, විනයක් නැහැ, එයා මෙහෙම ඉන්නේ නැහැ, අර විදිහට කතා කරන්නේ නැහැ, සංවරව ඇවිදින්නේ නැහැ, සංවරව කතා කරන්නේ දැන් ඒව කියනකොට දැන් අපේ කතාවේ සංවරයක් තියෙනවද? අපේ ඇසිරීමේ සංවරයක් තියෙනවද? අපි තුල ඉවසීමක් තියෙනවද? එයා තුල නැහැ කියපු හැම එකක්ම දැන් අපි තුලත් නැහැ නේ පින්වතුනි. බලන්න කතා කරන හැම මොහොතෙම Taman නිකම්ම වර්ධක පැටලෙන ඇති එහෙනම් මේ ධර්ම දේශනාව තුළ අපිව අපට තේරුම් ගන්න පුළුවන් වුණා නේද? අපේ අඩුපාඩු අපේ දෘෂ්ටි අපට තේරුණා නේද? එහෙනම් මේ මොහොතේ හිඳලා මේ සියලෝම දෘෂ්ටි වලින් නිදහසලා අපේ අඩුපාඩු අපි අදන්නට ඕනේ. සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝ දපණං ඒතං බුද්ධානු ශාසනං කියන ගාථාවේ සරණං ගච්ඡාමි කියලා අපි හැමෝම සරණ යන්න ඕනේ මේ ගාථාවේ මේක අපි හැමෝගෙම අවසාන කමඨාන පින්වතුනි අද ඉඳලා මේ මොහොතේ ඉඳලා අපි හැමෝම මේ ගාථාවේ තියෙන කමඨාන වඩන්නට ඕනේ සචිත්ත පරියෝදපණං කියලා කියන්නේ තමන්ගේ සිත මනාකොට සකස ගන්නට ඕනේ අපේ සිතවිලි අනන්ත අප්‍රමාණ දෝෂ පින්වතුනි සෑම චෛතසිකයක්ම උදේ ඉඳලා රාය වෙනකන් ලිව්වොත් මේ රටේ නීති මදි පින්වතුනි අපට දඬුවම් දෙන්න ඒ තරම් එකේ දෝෂ තියෙනවා ලෝභයෙන් පිරිච්ච සිටිවිලි ද්වේෂයෙන් පිරිච්ච සිටිවිලි රාගයෙන් තෘෂ්ණාවෙන් පිරිච්ච සිටිවිලි වෛරයෙන් පිරිච්ච සිටිවිලි කපටිකමෙන් වංචාවෙන් පිරිච්ච සිටිවිලි මොනතරම් තියෙනවද පින්වතුනි අනිත් මිනිස්සයා කෙරෙහි කිසිම පරාර්ථකාමීත්වයක් නැහැ. මම ජීවත් වුණා කීයක් හරි මට හම්බුනොත් ඇති කියන ආත්මාර්ථකාමීව කල්පනා කරපු අවස්ථා මොනතරම් අපේ ජීවිතයේ තියෙනවද? එහෙනම් මේ සෑම දෙයක්ම දැන් ඉඳලා හදන්නට ඕනේ. මේ සම්මා සම්බුද්ධ ශාසනයේ තථාගතයන් වහන්සේ සාරා සංක කල්ප ලක්ෂයන් දුක් විඳලා පාරමිතා පිරුවේ මේ මට කියලා පුද්ගලිකව අපි හැමෝම හිතන්නට අවශ්‍යයි. භාග්‍යතුන් වහන්සේ කවුරුවත් වෙනුවෙන් නෙමෙයි ඉසදන් දුන්නේ මං වෙනුවෙන්. උන්වහන්සේ උස පළලා ඒ උර පළලා ලේ දුන්නේ කවුරුවත් වෙනුවෙන් නෙමෙයි මන් නිසා. වේලාම බ්‍රාහ්මණයා වෙලා සියලුම දේවල් දන් දුන්නේ කවුරුවත් වෙනුවෙන් නිසා නෙමෙයි මන් නිසා කියලා හිතන්නට අවශ්‍යයි වෙස්සන්තර ජාතකයේ උන්වහන්සේ භාර්යාව දරුවෝ දන් දුන්නා රාජ්‍ය දන් දුන්නා මේ තරම් දාන පාරමිතා පිරුවේ මට නිවන කියන්න මගේ දුක නිවන්න මාව කොට දාන්න එනම් බෝධිසත්වයන් වහන්සේ මේ සෑම භවයකම දුක්ුනේ මේ සියලෝම සත්වයෝ නිවන් දක්වන්න ඒ සත්වයන්ගෙන් කෙනෙක් මම නම් ඒ පාරමිතා මං වෙනුවෙන් නේද එහෙනම් මේ තරම් වටිනා මිනිසක් භවයක් ලැබිලා මේ තරම් වටිනා ධර්මයකුත් ලැබිලා කමඨාණක් ලැබිලා Tamange අඩුපාඩු තේරුම් අරගෙන ඒක හදන්න පුළුවන් ක්‍රමෙත් වැටහිලා අපි හදන්න නැත්නම් ඒ බෝසත් පාරමිතාවට අපි කරන විශාල නින්දාවක් පින්වතුනි එක ධම්මපදයට කඩට පැන්නා ඒ ධම්මපදය තමයි මේ ධම්මපදය සචිත්ත පරියෝධපනා සිත මනාකොට සකස ගන්න සබ්බ පාපස් අකරණන් සියලු පව්වලින් නිදහස් වෙන්න. කුසලස්ස උපසම්පදා නිවනට අදාළ කුසල් ටික උපාදනය කරගන්න මේ ගාථාව වෙනුවෙන් තමයි කටට පැන්නේ ඒ පැන්නේ මං වෙනුවෙන් තමයි ඒ බෝධිසත්ව පාරමිතාව මං අර්ථවත් කරනවා ඒක වර්ණනා කරනවා ඒක වටිනාකමින් ඉහළ යවනවා එහෙනම් මම මේ භවයේ අදුපාඩු ටික අවංකවම හදාගෙන rahat වෙලා පිරිනිවන් පානවයි කියන අදිස්ථානය ඇති කරන්නට ඕනේ. එහෙනම් අපේ ජීවිතය තුළ අද ඉඳලා අපි මේ කමඨාන පටන් ගන්නට ඕනේ මේ මොහොතේ ඉඳලා අපි තථාගතයන් වහන්සේ සරණ යන්නට ඕනේ මේ දක්වා අපි සරණ ගියේ නෑ පින්වතනි අපි භාර්යාවගේ සරණ ගියා ස්වාමි පුරුෂයාගේ සරණ ගියා අවුරුදු 55 වෙනකම්ම රැකියාව සරණ ගියා අපි මුදල් සරණ ගියා ඉඩම් සරණ ගියා ගෙවල් දොරවල් සරණ ගියා වෛරයේ සරණ ගියා මාන්නයේ සරණ ගියා උඩමුකමේ ආංකාරයේ සරණ ගියා අදින් පස්සේ එහෙම වෙන්න බෑ මේ සියලෝම අසත්පුරුෂ සරණ ටික අපි නිරෝධ කරලා අදහිඳලා සචිත්ත පරියෝ දපණං කියන සිත සකස ගන්න සියලෝම පව් වලින් නිදාස් වෙලා නිවනට ගැලපෙන කුසල් ටික එකතු කරන මේ සරණං ගච්ඡාමි වෙන්න ඕනේ. එහෙනම් අපි සබ්බපාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපණං සරණං ගච්ඡාමි කියලා අපි මේ ධාතාවේ සරණ යමු. මේ කමඨානේ සරණ යමු. අපි සියලෝම දෙනාගේ අවසාන බණපදය, අවසාන නිර්වාණ පණිවිඩය, අවසාන කමඨාන මේ ධාතාව මේක අපි සියලෝම දෙනාගේ සිත්වල මේ පුණ්‍යක් ඇතේ මේ ධාතාව වපුර ගන්න. මේ කමඨාන වපුර ගන්න හොඳට මතකේ රඳව ගන්න සෑම මොහොතක් ගානේ නැවත නැවත සී කරන්න මෙනෙහි කරන්න ගෙවල් දොරවල් වල ඉන්නකොට සමාජයේ ඉන්නකොට වැඩ පොළවල් වල ඉන්නකොට ආයතන 6 තුලින්ම පව් නිදහස් කරන්නට ඕනේ පව් වලින් වෙන් වෙන්නට ඕනේ ආයතන 6 තුලින්ම නිවනට ගැලපෙන කුසල් උත්පාදනය කරන්නට ඕනේ ආයතන 6ෙන්ම මම නිවනට ගැලපෙන විදිහට ජීවත් වෙන්න ඕනේ කියන කමඨාන සෑම තප්පරයක් ගානේ මොහොතක් ගානේ වඩනවා නම් පින්වතුනි මේක තමයි අපේ අවසාන භවය අපේ සංසාරයේ අවසාන භවය ඒකාන්ත වශයෙන්ම මේ ඉතුරු වෙලා තියෙන ආවිස කාලය තුල රාත් වෙලා රාත් බෝධියෙන් පිරිනිවන් පානවා මේ බුද්ධ ශාසනයෙන් පස්සේ නැවත ඉපදෙන්නේ නැහැ අපට කවදාවත් උත්පත්තියක් නිර්මාණය වෙන්නේ නැහැ එහෙනම් අපි සියලෝම දෙනා මේ ධර්ම දේශනාව අපගේ ජීවිතවල අවසාන ධර්ම දේශනාව බවට පත් කරගනිමු. අපගේ අවසාන කමඨාන බවට පත් කරගනිමු. එහෙනම් මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න තමයි මේ පින්වතුන් 2600ක් වෙනකම්ම ඇවිද ඇවිද සිටියේ සංසාරයේ අවසාන බණ ටික එන්න. එහෙනම් අපේ ජීවිතයේ අවසාන බණපදේ දැන් ඇවුනා. අපිට නිවන් දකින්න අපි බලාපොරොත්තුෙන් ඇවිදිච්ච ඒ අවසාන කමඨාන ලැබුණා. එහෙනම් මේ තප්පරේ ඉඳලා මේක වඩන්න, මේ මොහොතේ ඉඳලා මේක මෙනෙහි කරන්න, ආයතන 6 වලින් සියලුම ඉදීමට හේතු නැති කරන්න, නිවනට ගැලපෙන හේතු වඩන්න, ඒ තුලින් ආයතන 6 නිවනට ගැලපෙන විදියට සකස ගන්න. එහෙම කරන්න පුළුවන් නම් ඒ කාන්ත වශයෙන්ම තථාගත ගෞතම සම්මා සම්බුද්ධ ශාසනය අපි සියලෝම දෙනාගේ අවසාන බුද්ධ ශාසනය මේ ලබාපු මිනිසත් භවය අවසාන සංසාර භවය එනම් මෙතනින් පස්සේ කිසිම කෙනෙක් නැවත ඉපදෙන්නේ නැහැ මේ පින්වතුන් නැවත කවදාවත් කිසිම සංගයකට මුණ ගැහෙන්නේ නැහැ රාත් බෝධියෙන් පිරිනිවන් පානවා එහෙනම් මේ කමඨාන මේ ධර්ම දේශනාව මේ නිර්වාණ පණිවිඩය මේ සියලෝම දෙනාගේ ජීවිත අවසාන භවයේ බවට පත් කරත්වා මේ සියලෝම දෙනාගේ ජීවිතවල කෙලෙස් නිවන කමඨාන බවට පත් වේවා ඒකාන්ත වශයෙන්ම රාත් බෝධියෙන් පිරිනිවන් පාන්න මේ ධර්ම දේශනාව කමඨාන නිර්වාණ පණිවිඩය අප සියලු දෙනාටම හේතු වේවා වාසනාම වේවා කියලා සාදුකාරයක් දෙන්න